දුක්ඛ කියන කියන්නේ නිරුක්තිය. ඈ දුක්ඛ කියන්නේ නිරුක්තිය. දැන් මෙහෙම වෙනවා. දූෂ්‍ය භව හේතු කොටගෙන ක්ෂය භවටපත් වෙනවා. පහත් භවටපත් වෙනවා. මෙන්න මේක තමයි දුක්ඛ කියන්නේ. අපි දුක් කියලා අපි අදගන්නේ ඒ දුක නෙමෙයි අපි. ලෝක සම්මතියේ දුක කියන්නේ ඒකට නෙමෙයි. ලෝක සම්මතිය දුක කියන්නේ අපිට විඳින්න බැරි අනිත්‍ය අප්‍රිය අරමුණක. ලෝක සම්මතිය දුක කියන්නේ ඉෂ්ට ප්‍රිය අරමුණක. ඒදා ලෝක සම්මතිය සුඛ දුක්ඛ දෙක. ආර්ය දුක්ඛ කියන්නේ ඔය අර්ථයෙන්. යම් මගක් අතුරු කරනකොට ඒ පුද්ගලයා ඒ යම් කිසි ගුණයකින් පිරිහිලා යනවා. ගුණ ධර්මයෙන් පිරිහිනවා. නුවණෙන් පිරිහිනවා. පහත් බවට පත් වෙනවා. දූෂ්‍ය බවට පත් වෙනවා. මෙන්න මේකට කියන ආර්ය විනය දුක්ඛ. සැප දුකයි කියලා දකින්න කිව්වොත් ඔන්න ඕකට. පංචකාම සම්පත්තිය විඳින්න කිව්ව සිද්ධ වෙන්නේ මොකද්ද? උතුම් ගුණයෙන් පහත් බවට පත් වෙලා ගුණයෙන් පිරිහිලා යන්නේ. ගුණයෙන් පිරිහිලා යන අර්ථයෙන් දුක්ඛ කියලා දැනගතට පස්සේ ගුණේ වටිනාකම ආනිසංස දැක්ක කෙනාට ගුණයෙන් පිරිහීමේ ආදීනෙවි දැක්ක කෙනාට අන්නේ ඒ જાතිය දුක මතක් වෙනකොටත් අර දුකේට වැටෙන්න හිතෙන්නේ. ලෝක සම්මතයේ සුඛේ විඳින්න ගියොත් මං ගුණයෙන් පිරිහෙනවා. එහෙම වුණොත් එහෙම මට ආර්ය මාර්ගයේ පිරිහෙනවා. ඵලයේ පිරිහ ඵලයේ තවන්න බැරි වෙනවා. අනාදිමත් සසර පැවැත්මට හේතු වෙනවා. කැපුම් කෙටුම් වල වාදනයට හේතු වෙනවා. මේ කාකාර ලෙඩරුක් වලට මහලු බවට වෙනසීමට මේ කබේහිකම් වලට මානසික වද වලට මේ හැම දෙයකටම ගෝචර වෙන්න හේතු වෙනවා. එන ඉබඳු වන්නා පැවැත්මකට ඇදලා ළමනවා මම මේ සැප විඳින්න ගිහිල්ලා පැටින්නේ මේක තමයි ආ සැප යම් කිසි පහත් බවට පත් කරලා නීච බවට වටවනවා යමක් හේතු කොටගෙන මෙන්න මේ අර්ථයෙන් කියන ආරේවිනේ දුක්ඛ ආරේවිනේ දුක්ඛ කියන එක වෙනයි ලෝක සම්මතිය දුක්ඛ කියන එක වෙනයි ජාතියේ චන්දරාගයෙන් ඇලුම් කරොත් එයාට රෝග සම්මතේ ජාති දුක්ඛය කියනවා. මොකද ජාතිය වලට චන්දරාගයෙන් ඇලුම් කරපු කෙනාට ලෝක බැම්මෙන් නිදහස් වෙන්න බැහැ. අ ලෝකේ අනාථ භාවයෙන් නිදහස් වෙන්න බැයි නා. අනාථත්වයෙන් නම් යලි වැඩෙන්නේ. ඒවා මේ ආරවිනේ දුක්ඛ වලට වැඩේ. ඒ බඳු ಜಾති වලට චන්දරාගයෙන් ඇලුම් කිරීම දුක්ඛයි කිව්වේ ඒක. ඒකත් දුක තෝරන තව ක්‍රමයක්. එතන ඒක හැබැයි ಜಾති සුව වෙන්න පුළුවන් ලෝක සම්මතිය. සුව ಜಾති හම්බ වෙන්න පුළුවන්. ඒක නෑ කියන්නේ නෑ. එහෙම දෙයක් නැත්නම් මේ රෝග සත්‍යය සැරිසරන්නේ නෑ මේ බලාපොරොත්තු වෙන්නේ. හැබැයි බලාපොරොත්තු වෙන්නේ කුමක් නිසාද? අවිද්‍යාව නිසා. ඇයි රෝග සත්‍ය අවිද්‍යාව නිසා සැප බලාපොරොත්තු වෙනවා කියන්නේ. හැබපස්සේ යන්න ගිහින් නම් බුද්ධයාට නීච බවට වත් වෙන්න වෙනවා නම් පහත් බවට වත් වෙන්න වෙනවා නම් ලෝක ලෝක අසහනේ නිදහස් වෙන්න බැයි නම් ඒ වැඩ පිළිවෙල. වැටෙන්නේ ලෝක අදහණය එක්ක. ඒ සැපපස්සේ ගියොත් ඒක වෙන බව දැනගත්තා. එයා දැනගන්නවා. දූත්‍ය බවටපත් වෙන කහට ගන්න වෙන බවටපත් වෙන පහත් බවටපත් කරන ಗುಣ දෙවිල යන ක්‍රමයක් නේද මේ සැපපත්. එයා ඒ අනුව දැකන මේ සැපේ ඒ ආකාරයි කියලා. විමර්ශනය කරලා දැක්කම ඊට හේතු වෙන සැපයක්. ඒ හැපේ එහෙම එකක් බව. උවේක දාන දුක පැත්තට. එතකොට යම්කිසි ආකාරයකින් සුඛ පැත්තක් තියෙනවා. යමක් සේවීම නිසා අහු සුඛ පැත්තට ගෙනියනවා. ඒවට කියනවා සුඛ කියලා. හැබැයි ඒක මානසික අසහනකාරීත්වයෙන් නිදිර පුළුවන්. දුක්ඛ ප්‍රතිපදා වෙන්න පුළුවන්. ප්‍රතිපදාව දුක. හැබැයි ප්‍රතිපදාව අනුගමනය කරගෙන ගියොත් අඬා අඬා හරි දුක් වේවි හරි අසහනයෙන් හරි ඕන ප්‍රතිපදාවකින් ඉදිරියට හම්බ වෙනවා. සුඛේට මාර්ගයක් වෙනවා ඒක. සුඛේන මාර්ගය සුඛ පැත්තට දාලා ගන්නවා මිස පරිහරණය කරගෙන පැත්තට දාලා ගන්නවා මිස. ඒක පහත් පැත්තට දාලා අයින් කරන්නේ නෑ. ලෝකයාගේ දුක දුක මැනීම එක ක්‍රමයක්. ආර්ය විනී සුඛ දුක මැනීම තව ක්‍රමයක්. දැන් ඒ නිසාම ආර්ය විනී පංචකාමයේ පෙන්නන මඩකට උපමා කරලා දුකකට උපමා කරලා උලකට උපමා කරලා මෙහෙම පෙන්නනවා. පංචකාමයේ උලක් වාගේ. පංචකාමයේ දුක. පංචකාමයේ මඩ. පංචකාමයේ සැරව පිරුණු gediya. ඔය ආදී වශයෙන් নানা ආකාරයෙන් උපමා වලින් පෙන්නනවා. දින්න. ඒතර මේයන් පෙන්වන්නේ මොකද? පංචකාමයේ දුක කියලා කිව්වට පස්සේ සාමාන්‍ය ලෝකයාගේ අර්ථයෙන් එහෙම අරගෙන කිව්වොත් උඹලට පිස්සු කියනවා. ඒ පංචකාමයේ දුක අපි උඹලා විඳින්නේ නැද්ද? දුක නෑ විඳින කියලා හිතනවා අපි අද. නෑ කාමයේ දුකක් වෙන්නේ කොහොමද කියලා ඔප්පු කරන්න ඕනේ. යම් මගක් නිසා අනාතීර වැටෙනවා. අසරණ බවට වැටෙනවා. පිළිඩක් නැති තැනට වැටෙනවා. පෙර පියාගන්න දෙයක් නැති අනාතීර වැටෙනවා. ඒ මග අපි සුඛයි කියලා ගන්න සුදුසුද? එතන ජීවිතේ කරන්නේ. දුක ස්වභාවය නැති කරලා දුක් ස්වභාවය කියලා මේ සංඥාව වෙනස් කරන්න බෑ. යමක් යමක් නිසා දුක ස්වභාවයක් ඇති වෙනවා. ඒ ඒ සංඥාවේ ඉන්නේ. ඒ පරිසරය තුළ පැවැත්මත් එක්ක සම්බන්ධයක් තියෙනවා. මේ පරිසරය තුළ මේ පැවැත්ම වල සමතුලිතතාවයට පත්වෙච්ච නැති කෙනෙක්. පංචකාමිය දුකයි කියලා කිව්වොත් එහෙම. ඒක පිළිගන්න කැමති නෑ. පංචකාමිය සුව නෑ කියලා කිව්වොත්. ඒක පිළිගන්න කැමති නෑ. ඒක අපි උපමාවකින් ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. අධික සීතලෙන් ගැහි ගැහි ඉන්න වෙලාවක අපි අඟුල් කබලක් හරි අර ගිනි උඳුරක් හරි තියා තියෙනවා හත් වෙන්නේ. අපි එදෙනලා ඉන්නකොට අපිට දුවයි. අපි නම් දැන් මේ උෂ්ණේ දුවද? සුබද? අපි ඒක උත්තරයක් දෙනවා. මේ උෂ්ණේ දුවයි කියලා. තවත් සීතලේ ගැහි ගැහි කියන ඉන්න කෙනෙක් එතෙන්ට එනවා. හරි සනීපයි. එයාත් ඒ වචනේ උත්තරේ දෙනවා. දාඩිය මුගුරු පරාගෙන වැඩ කර කරලා ඉන්නකන් දාඩිය පිවිලා එනවා පවන් සල්සල මෙහෙට උරින්ද ගන්න. එයා මොකද කියන්නේ? අපොටි ඔය නිවල දාන්න මොකද ගින්න බෑ ගිනි ගත්තා ඉන්න මෙතෙන්ට ආවේ. ඒක ඊටලා දුකක්. යාර දෙන්නේ සුවයි ජීවිතේ හරියගෙන දුකයි කියන්නේ. දැන් මොකද වෙනස් වෙන්නේ? සුව දීලා තියෙන ගින්නද? ෆෑන් එකක් හරි නැත්නම් සීත කරපු කාමරයක් හරි තියෙන අදි සීතලේ ඉන්න පුද්ගලිය ප්‍රතිලියක් තියෙනවා. එයා කියන දුකයි. අර দাঁඩි දාන උස්නේ හිටපු කෙනෙක් වැඩ කළා මහන්සියලා හිටපු කෙනෙක් කොතෙන්ද ඇවිල්ලා ඉඳ ගන්න අගේ රාස්නේ වැඩ කෙදී. හරි සනීපයි. දැන් ෆෑන් එක හරි හරි සීත කාමරයේදී සනීප දුන්නේ දුක දුන්නේ. කැප දුන්නේ. අපි ළඟ තිබුණා විෂමතාවය. ඒ විෂමතාවයන්ගේ ප්‍රකාරයන් අනුව තමයි අර බාහිර ලෝකයෙන් එන ඒවා අපිට සැප හෝ දුක දෙන්නේ. ඒ විෂමතාවයන් විවිධත්වයෙන් යුක්තයි. විවිධ මානසිකත්වයන් කායිකත්වයන් උඩ. අපිට මේ බාහිර ලෝකයේ තියෙන දේවල් සැප වශයෙන් දුක් වශයෙන් හඳුන්වනවා. මේ ක්‍රම දෙක. දැන් අපි ප්‍රණීත ආහාරයක් කියලා බැලුමක් හදනවා. හදලා නම් අද නම් බැලුම හරි රසයි කියලා කාරණා. දැන් මොකද කරන්නේ? ඉන්නානේ පණුව ටිකක් ඉන්න දෙයක් තියෙනවා. මොකක්hari සතු කුඩා හප්පු ඉන්න දෙයක්. ඔය තෙල් සහිත අර බැලුම් ටිකක් කුඩු කරලා උඹලක් ආහලගේ ලොංගයකට දැම්ම මොකද තියෙන්නේ? අර පෙර වැඩිච්ච ගමන් අර පණුවල් හැම්බිලා යනවා. ඌට ඒක විසයි. අපිට රසයි. උගේ ජීවිත හානිකත් ඒක හේතුව. ඌ දැවිලා පිච්චිලා යනවා. දැන් උගේ පරිසරය අනුව ඒක උඩ දුකක් වුණා. ප්‍රියමනාපයක් නැහැ. අසුචිය බණවට ප්‍රියයි වල්ලට ප්‍රියයි. ඌ දුකසේ කන්නේ අප්‍රිය කරගෙන කන්නේ. ඌරා එක අප්‍රිය කරගෙන කන්නේ. අපිට සිද්දුවත් කොච්චර හිතරවල අපක්‍රියයිනේ. ඒතර අසුචියද මේ දුක සමදෙන්නේ. අපේ මානසිකත්වයන් තුලයි කායිකත්වයන් තුලයි නේද? මානසික මානසිකත්වයේ මුල් වෙලා අනුකූල කායිකත්වයක් හටගන්නවා. හටගන්නේ මෙන්න මේ කායිකත්වයේ මානසිකත්වයට අනුකූලව. ඒ මානසිකත්වයේ යමක් ප්‍රිය කරනවා. ඒ ප්‍රිය කරන්නේ ඒ අනුව හැදෙන කායිකත්වයට ප්‍රියයි. මේ තව කෙනෙකුට නිගමනය කරන්න බෑ ප්‍රිය අප්‍රිය දෙක. ඒ ඒ පුද්ගලයාගේ මානසිකත්වයට අනුකූලව කායිකත්වයේ ඒ අනුකූල මානසිකත්වය ඇතුළු කරන කායිකත්වයේ කල්යනකොට ඊට අනුකූල වෙනවා. අනුකූල වුණාට පස්සේ ඒ මානසිකත්වයට අනුකූල වෙච්ච කායිකත්වයේද ඒ අනුකූල ආහාරය ප්‍රියයි. ඒක සියල්ලන්ටම නෙමෙයි. එහෙම ස්වභාවයක් තියෙනවා. සමහරවල් ප්‍රිය කරන්න කියලා ඇසුරු කරනකොට සමහර පැත්තට ගෙවිල යන්න පුළුවන්. ආපදාර මත් වෙන්න පුළුවන්. මත්යන් ප්‍රිය නිසා ලැබෙන ආස්වාදයේ ප්‍රිය නිසා අතුරු කරගෙන යනකොට අන්තිමට බලනකොට වෙනහල්ලි කැම්බිලා ඇලදිනු කැම්බිලා නාක් කියලා හිටන් දිර්ම යන්න පුළුවන්. දියෙන්න පුළුවන්. ජීවිත හානි වෙන්න පුළුවන්. හැබැයි ජීවිත හානි වල නොබෙන සිද්ධ වුණා. ඔව් ඒ මත්යන් වලට ප්‍රිය කරනවා. මරණක් කමක් නැහැ කියන තරමට ප්‍රිය කරනවා. ජීවිතේ දෙවෙනි කරලා ප්‍රිය කරන අවස්ථාවකටපත් වෙනවා. දැන් මේ වගේ ලෝක සත්ත්වයින්ද අපාගත වෙනකොට දින්න අප්‍රිය අප්‍රිය නැහැ. ඔය ප්‍රියදේ දින්නට වයින්. හැබැයි ඔහුට ඒ හේතියෙම බලාපොරොත්තු වෙච්ච ප්‍රේතාවේදී පැනනට ඒ හේතියෙන් මහා යුගයට පත් වෙනත් වෙනවා. දැන් මෙහෙම ක්‍රමයක් හැදේ. දැන් ඔය උපමාවලිය විග්‍රහ වෙනවා මෙහෙමද? මරණාසන්න මොහොතේදී කර්මජ වශයෙන් ඔහුට හටගන්නවා අධික දීපලා. අර මනෝමය කායික වශයෙන් එළියට බහින්න අධික දීපලා කියනවා. එයාට උහුලන්නේ බෑ රස්නයක් වොන්නේ. වටවිට බලනකොට එයා හොයාගෙන යනකොට අවධානය යොමු වෙනකොට අර අපායේ මහා දින්නක් එයාට පේනවා. අන්න හොඳ හොඳ දෙනා සුව දෙනා කියලා දුර දෙන කියලා පයින්. පෙන්නට පස්සේ අර කන්නහක්ගේ මතකරපු සීතල ඉවරයි. ආය ආපහු වෙන්න ගොඩේ ඉඳලා. අර පළ ගැටිය ගින්නට පනිනවා වගේ. අලු මිත්‍රාට පස්සේ ඒලාගේ රසෙන් දාලා දැම්බි දැම්බි ඒකේ වෙනා නිසා. ඌට වේරෙන්නේ නැහැ. නමුත් සුවේ හොයාගෙන ගිහිල්ලා යන දුකේ වැටෙනවා. දැන් මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවන්ට වාදනය වෙනවා. අතුරු දුක් ප්‍රතිඵල වලට වාදනය වෙන්නේ මූලික අවස්ථාවක් තියෙනවා. මනස යොමු කරන අය පැත්ත හොඳයි කියන්නේ. කර්ම දියුණු කරන්නේ තමයි හදන්නේ. මූලික වශයෙන්. ඒ වගේම හරි විදිහට අධික උෂ්ණයක් ඇති කරලා. අධික සීතලතියක් වෙනවා පේනවා දුර වශයෙන්. එතන ගිහි වෙනට පස්සේ අර අධික උෂ්ණත්වය නැති වෙලා යනවා. ඊට පස්සේ අධික සීතලෙන් ගැහෙනවා අපහු වෙන්න බෑ. කොටු වුණා. මෙන්න මෙහෙම අවස්ථා එනවා. ඒ සීතල අපාය. මේ උෂ්ණ අපාය, සීතල අපාය මේ ආදි වශයෙන් ඒ තත්ත්වයන්ගෙන් සමත් වෙනවා. අනාගයන්ට දැන් ලෝකෙම විතරද කියන්නේ නෝ ඉතින් පස්සේ අනාගයන් අනාගයට ඇවිල්ලා මේ ධර්මයේ හල ආර්යත්තට පත් වුණාන් පස්සේ හැබැයි ලෝකෙට සියලු දුකයි කියලා තේරෙනවා ඔව් ඒ ගියර් පස්සේ නෙවෙයි මෙතෙන්ට ආර්යත්තට ආපු වෙනාට නම් තේරෙනවා ඒ නිසා තමයි අපි අර කියන්නේ අප්‍රිය වෙන දේ දුකයි තමන් කැමති දේ යමක් නැද්ද ඒක දුකයි කිව්වේ ඒකයි දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් දැන් අපි කියනවා යමක් කැමතිසේ නැද්ද ඒක දුකයි කියනකොට මේක ධර්මයේ ගැලපෙන්නේ නැහැ කියලා යම් කෙනෙක් කියනවා. අපි කිරීම කියන බුදුරජාණන් වහන්සේ දේශනා කළ මංගල ධර්ම දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍රය ගැන මම දුක වෙන්නේ කියලා. දැන් මොනවද කියන්නේ? පළවෙනි මංගල ධර්ම දේශනාවල 18 කෝටියක් දිව්‍ය බ්‍රහ්මිය නිවන් දැක්කලු. ඒතර මේ මංගල ධර්ම දේශනාවල සෝවාන් ඵලයට පත් වෙන පස්වක දවසම වතාවේ වතාවට එහෙනම් එතෙන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම සාරාංශය තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන්නේ. දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දුක ගැන විග්‍රහ කරලා තියෙනද? අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විපයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡන් න ලබති සම්පි දුක්ඛං. අපි කියන ඔන්න එතනින් අපි දුක ගැන කිව්වොත් මොකද කියන්නේ කියලා. කැමැති යමක් නොලැබේ නම් ඒද දුකයි කියන එක ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මංගල ධර්මදේශනාදී දේශනා කරන දේශනායම කරුණු වර්ගින්. අපි කියන මෙන්න මේ හේතු අර පද පද කතාවෙන් නෙමෙයි. ජයම ජයන්නයි අරක තියෙන කතාවෙන් නෙමෙයි. බුදුරන් වහන්සේ දේශනා කරපු මංගල ධර්මදේශනායම තියෙනවා. යම් පිච්ඡන් ලැබති දම්පි දුක්ඛ කිය දුක පෙන්නන්නේ. මොකද අපි ඒතරෙන් දුක පෙන්නන ආලෝකේ. කැමැති යමක් නැත්නම් යමක් කැමති නැත්නම් ඒක දුකයි කියනවා. අපි දේශනා කරපු ධර්මයේ බුදුදහමේ වෙනස් එක පුළුවන් අවබෝධ කරගන්න කිව්වොත් මොනවා කියන්නේ? මේ යදානිච්ඡන් සම්දුක්ඛන් කියන එක විග්‍රහ කරන්න ගිහිලා අපි ප්‍රශ්නේ පටලවා ගත්තා. යම්පිච්ඡන් නලබති සම්පි දුක්ඛන් කියලා පෙන්නපෙලා තියෙනවනේ. අපියෙහි සංපයෝග දුක්ඛෝ පියෙහි විපයෝග දුක්ඛෝ කියලා වෙන්න එකක් තියෙනවා. මේ කැපිටිසිය නැති නිසා දුකයි කියන්නේ හොඳට පැහැදිලිව ඔප් වෙලා තියෙනවා නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දුක පෙන්වන්න පෙන්වපු පළවෙනි සාධකය තමයි යමක් කැමැතිසේ නැත්නම් දුකයි කිව්වේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේද කොතරකවත් අපි විරුද්ධතාවයක් නැහැ. කැමැතිසේ නැත්නම් දුකයි කියලා පෙන්වන සාධකය. ඉතින් අපි කියන්නේ කෙනෙකුට මේකයි. ඔයගොල්ලන්ට හිතෙනවා නම් යමක් ඉතිරි නැත්නම් දුකයි කියලා එහෙම දැහිනවා නම් වැටහෙනවා නම්. මුදල් දුක පිළිබඳ විවිධ දැකීමක් එනවා නම්. එහෙම අනුගමනය කරලා යතරාහත් දකින්නකෝ. හෑ මේ ක්‍රමේ ඊටලා ඉක්ම බාගට වෙනවා. යමක් තමයි අතුරු කරනකොට රාගක්ෂේ, දේසක්ෂේ, මොහක්ෂේ වින බව හොඳට පැහැදිලිව පේනවා නම් ඒක අනුගමනය කරන්න බුදුරණා දේශනා කළේ ඒකයි. එහෙනම් ආයි තර්කවාද මුකුත් කරන්න දෙයක් නැහැ මේක පිළිගන්න. යදනිච්ඡන් තම් දුක්ඛන් තෝරන්න නැතුව විනර මේකින් කියනවා යම කැමති නැත්නම් ඒක දුකයි. ඒ ධර්මයට විරුද්ධද? විරුද්ධ නැහැ. ඉතින් එහෙනම් ඉතින් එතකොට ඔයා කියන්නේ ධර්මයට විරුද්ධ නැන්නා. ධර්මාවෝදේ ලැබෙනවද නැද්ද? ලැබිය යුතුද නැද්ද? ලැබෙන්න ඕනේ. නෑ යමක් ය ස්ථිර නැත්නම් ඒක දුකා කියන ක්‍රමයකුත් තියෙනවනේ. මොකද ඒක යනු ලැබිලා තියනවද? ඒක ගන්න. යමක් නිසා ලැබෙනවනම් ඒ ලැබෙන ක්‍රම ධර්මයට විරුද්ධත් නැත්නම් කිසිම ආකාරයකින් ධර්මයට විරුද්ධයක් අපි කියලානේ. එහෙනම් ඔය වචන මේ වල මේ ජයන ජයන අස්වරවල කතාවට යන්නේ නැතුව ඒක වැත්තකින් තියලා ඔය දින තේරුම් ගන්න කියනවා. කියන්නේ දැන් ආරතර පස්තුනාව කියලා නම කියයි කියන කතාව තුලින් විතරයි. ඒක තිය දකින්න. ඔව් ඒක වෙන්නේ ආරතර පස්තුනාවට පස්සේ. ඔව් ආරතර පස්තුනාම ඒක දකින්න. දර්ශන ඥානෙ පහළ වෙනවා. දර්ශන ඥානෙ පහළ කරන්නේ මේ ලෝකෙ තියෙන ඕකේනකව තමයි කරන්නේ. ඔව්. අර අපෙන් මුලින්ම මේ අනාරේක තමයි ලෝකෙ තියෙන මේ සැපද භාවය දුකක් කියන්නේ. ඔව් ලෝකයාට ඉස්සෙල්ලාම ධර්මයක් දේශනා කරනකොට අපිට කියන්න වෙන්නේ. අර විදිහටම යමක් අත් වෙනවා. යමක් යමදී නැත්නම් බලාපොරොත්තු වෙනකොට ලැබෙන විනාශයක් නේ. එයාගේ මහඬ උනේ ඒක හැපෙන දුක. ඉතලා තීරණය දෙන්නේ අපි නෙමෙයි. අපි එයාගෙන් අහන යමක් කැමති දේ නැත්නම් ඒ ගැන යාගේ නිගමනය මොකද්ද? ඒක දුකයි කියන නිගමනය කරනවද සැපයි කියන නිගමනය කරනවද? කැමති දේ නැත්නම් ඉතින් සැපයි කියන නිගමනය කරන්න බෑනේ. එයා දෙනවා ඒ තීරණය. දැන් ඒකට තියෙනවා. ඒ වුණාට මට කැමති භාර්යාවක් හම්බුණා, කැමති මම බලාපොරොත්තු වෙන දරුවා හම්බුණා, කැමති විදියට රැකියාව හම්බුණා. ඉතින් මට කැමති පවතින හම්බ වෙනවා. ඔක් කියන්න පුළුවන්. ඒ බුද්ධය. දැන් ඒ වගේ අවස්ථාවක් ආවම අපි පොඩු කරන්නයි කියන්නේ එහෙම. ඔයගෙ දාව. ඔය එහෙම කියන අහන. මේ කැමති නැතිව තියෙන කැමති තියෙන තියෙනවනේ. කියලා අහන. දැන් අපි අහනවා මෙහෙම දෙයක්. යම් කිසි කෙනෙක් මම කැමැත්තීමක් හැකියාවක් හම්බුනා කියලා කියනවා. දැන් අත් වශයෙන්ම එයාගේ කැමැත්ත මූල ධර්මයට යන යන්න ඕනේ තියෙන්නේ. හැකියාවක් නැතුව ජීවත් වෙන තිබුණා නම් එයා කැමැති. ආ හැකියාවක් කර කර ජීවත් වෙන්න තිබුණා නම්. හැකියාවක් කරන්න ගියාම වෙහෙස වෙන්නේ නැහැ, මහන්සි වෙන්නේ නැහැ, වෙලාවට කන්න නැහැ, වෙලාවට නාන්න නැහැ, යන්න ඉන්න වෙලාවට නැහැ. මිනිහාතේ ඉන්න හාන්සියලා ඉන්න හාන්සිය ඉන්න බෑ. හැකියාව නීති අනුකූල කරන්න ඕනේ. ඒ වගේ බලාපොරොත්තු වුණාට පස්සේ මම ඒ ලැබෙන පඩිය තමයි කාලය දනුව බලපුවා මාදී. නමුත් කරන්නේ වෙන මේ සංඥාවක් නැති නිසා. හැබැයි කැමැත්ත නම් එයා කැමැත්ත දින රසාවක් හම්බෙන්න නම් හොඳයි. කැමැත්ත හම්බ වුණා. ඔයාලගේ තමයි කැමැත්ත ඉටු වුණානේ. රසාව බලාපොරොත්තු වෙනකන් හම්බ වුණා කියලා කියනවා. ඉතින් ඔයා ඔහුගේ ප්‍රතිඵලය මොකද බලාපොරොත්තු වෙන්නේ? පඩියක් අරගන්න. දැන් ඔයා කැමැති දෙන්නේ. ඔයාගේ විදහාසිය ගෙදෙట్లా ඉන්නකොට ඔය පඩියේ ඉන්න ක්‍රමයක් වැටහවනන්නේ. ඔයා කැමැති කෝකද? අර මර වද කළා ඔක්කොම කළා නිදි මරාගෙන පාන්දර නැතිලා බස් වල තෑය පොඩිලා ගිහලා ප්‍රස්තාව කළා ඉතින් ඒකද කැමැති. මොකුත් නැතුව ඒ හදිනාවේ දෙවි නැතුම එයා ගෙදර හම්බෙන්න නම් ක්‍රමයක් හම්බුණා නේද? එදාට මොකද කියන්නේ? තමයි කොතන තිබිලා තියෙන්නේ. එදාට කැමැත්ත තිබිලා තියෙන වෙන එකට. ඒකට අධානකාරීත්වයෙන් පෙළෙනකොට ඒකට తాවකාලික ප්‍රතිකර්මයක් වශයෙන් මෙයාට විනේතිර බහිඳ සිද්ධ වුණා. ඒ විලාවේ අසහනිය දැඩි අසහනයකින් ඉන්න බවට වෙන්නේ නැතුව තිබුණා. ඒකට తాවකාලික සුළු දෙයක් හම්බෙලා තමයි මට කැමැත්ත ඉෂ්ට වුණා කියන්නේ. දැන් අපි තුමු මෙහෙම කියමු. කලු කල් කරනවා මිනිහේ කවුද? මහන්සිත් වැඩි ලාභියක් දාලා අවුවත් ඇකලා ඔහොම ඉන්න වෙලාවට. ඔය ටකරන් කෑල්ලක් කියවිලා තියෙන පොඩි හේවණක් තියෙන තැනක් තියෙනවා. පොඩ්ඩක් හරි හේවණක් අතිබුණා. හාර තියෙන්නේ. හම්බුණා ටකරා දෙන්න කියලා. දැන් එයාට කැමැත්තක් ඉදුණා. හැබැයි එයාගේ නෙහුත් තියෙනවා. ඔයා දැන් හොඳට ඔය බෙදලා ඉන්න වෙලාව නිදහසේ ඉන්න වෙලාව. සිසිල් වෙලා ඉන්න වෙලාව. අර අවදින්ලා ඩකඩ මැරලා හිටියේ මොකද කියන්නේ? අපෝ ඒකට ගිනි අස්නේ. අර අවුවට වඩා පොඩ්ඩක් අඩු ඉච්චරයි. එයා උත්තරේ දෙනවා. දැන් මෙයා කැපකරද මේ වෙලා තියෙන්නේ මට මට කැමැත්ත හම්බුණා කියලා සැනසෙල්ල හම්බෙලා. මේ දහසක් කරදර වලින් බාධක වලින් දිරිච්ච එක. ඊට වඩා අන්ත දුකක් විඳගෙන හිටපු කෙනාට ඊට පොඩ්ඩක් සහනයක් හම්බුනේ. එයාගේ එයා බලාපොරොත්තු එයාගේ අත්දැකීම් තුළින් ගත යුතු එච්චර නිසා. එයාට ඒන් එහාට කතා කරන්න දෙයක් නෑ. එයා ඒ නිසා ඒකෙන් සැලසෙනවා. එයාගේ දත්තේ එච්චරයි. එහෙනම් මං කැමති ලබනවා ඒක කියනවා. අර අපේ කතාවක් තියෙනවානේ අර ජනපද කල්යාණි හම්බෙලා හිටන් ජනපද කල්යාණි විවාහ කරගත්තා විදිහක් එයා සමග ජීවත් වෙන්නේ නැති වෙලා අඳාලා හිටියා නන්ද කුමාරයා. මට කැමැත්තේ ඉෂ්ට කරගන්න බැරි වුණා. ඒකයි මේ දුක. දැන් කැවැදි ඉෂ්ට කරන්න හම්බුනා මොකද කියන්නේ? හරි එහෙමත් අවස්ථාවලෝකේ තියෙනවා. එහෙනම් හරි. මම කැමැති ඉෂ්ට කරන්නේ මට අසහනයක් නැහැ. හැබැයි ඉෂ්ට වෙලා දැන් ජනපද කල්යන්නේ ගෙදර ගෙනත් තියෙන එක ගියාම එහෙම මේ දවස් ඇදී වලෝනේ. එක ගිහිලා ආපහු එක ඇදී කියනවා මොකද? පිටිය මම කරගත්ත එක ඇදී. අර පිටිච්ච වැඳිරි වායකෙක් නේ මේ බලන ආර්යාගේ හැටි මෙයාගේ හැටි දැක්කහම දැන් ඉතින් මම කොහොමද දුක් දෙයකටපත් වෙන්නේ මේ පිටිච්ච වැඳිරි වාගේ යහපත්ය මම මාසෙට වැටෙන්නේ අර රූපෙන්නේ නෑ කැමැත්ත හම්බෙන්නේ. එයා මේ ලෝකයා තුල මේ පුද්ගලයා එක්තරා සීමාවක් තුල එක්තරා කෝණයක් තුල හැවිසාර නිසා ඒ තුල ඔහු විසින් ගොඩනගාගත්ත කැමැති අකමැති දෙකක් තුල ලෝකයා කැමැත්තට බඳව විශ්ත වෙනවා කියන අදහසකින් ඉන්නවා. නම් මේ ලෝකයේ අසහනීන් පිවිච්ච ලෝකයේද ඔහුගේ කැමැත්ත කියලා ඔහු හොයන්නේ ලෙඩට විහෙත හොයනවා වගේ. අසහනීයට తాවකාලික සුළු ප්‍රතිකර්ම හොයනවා වගේ වැඩක්. එයාට අසහනය මිදෙන්න පුළුවන් තරම් මේ ලෝකෙ තුල නැහැ. නමුත් ලෝකයා කියන මට කැමැතිය හම්බ වෙනවා මට දැනෙන්න පුළුවන් කියලා. ඒව කියන්නේ හේතුව මොකද? එයාට ඊන් එහා දත්තයක් නැහැ. එයාගේම අවිද්‍යාවෙන් වහනවා කරගිතිච්ච දුක. ඉතින් එයා හිතන කැමැති දෙයක් මට මේ ලෝකේ හම්බ වෙනවා තියෙනවා කියලා. කැමැතියේ ඉන්න දෙනා කැමැති ලෝකයක්. මොකද හේතුව ඒ වටා තිබිච්චේ අසානකාරී කොටස. එයාගෙන අවිද්‍යාවෙන් වහලා තියෙන්නේ. එයා ඊට වඩා දෙනකගේ දත්තයක් ලැබුණා නෙමෙයි. ඒ වෙලාවේදී තේරෙනවා. මම මෙච්චරලා කැමතිලා හිටියේ අපරාධිනේ. ඊට වඩා එකක් තිබුණානේ. අන්න ඒ වෙලාවේදී අසහනෙටපත් වෙනවා. අනේ මේලාට තිබුණා නම් එහෙම. මහවල් දේවල් කන්න. ආ කාපන්ද? කාලා වුණාට පස්සේ පොඩි ටිකක් අරගෙන මේක තියලා මොනවා හරි කිච්ච විශේෂ කෑම ටිකක් ගන්නවා එළියට. කොච්චි අපි මං කාලා බලපිටලා ඉවරයි. ඉච්චලගේ තමයි ඒකනේ කන්නේ. අනේ පස්සේ මෙහා ගියේ. ඉතින් අරක දැකේ නැත්නම් කියනවා මම කැමති හිටු වුණා. දැන් අරක එළියට ඇදලා තිබ්බනම් ආ මේවා දෙන්නේ නැහැ. උඹලා තමයි තියෙන්නේ. දැන් කන්නේ කැමැත්තෙන්. දැන් කැමැත්තෙන් කන්නේ නැහැ. අපිට කැමති කන්නේ නැහැ අරුපනවා නේද? ගෙනත් තියාවි. ඒක අපිට දෙන්නේ නැහැ. ඒ වගේම අපි වෙනවා. පුංචි ළමයි කැමැත්තෙන් බත්තන් ගහ දෙනකොට අන්නාසි ගෙඩිය ගෙනහලා ඉස්සර එළියෙන් දීවද මොකද කරන්නේ? බත්තන්ද බෑ. වලිගිරි නෑ කියන්නේ. අරක දිහා බල බල ඉන්නවා. අර කපලා දෙනවා. මේ තමයි ළමා ලෝකේ හැටි. මොනවා හරි ගෙනත් දුන්නාට පස්සේ කකාගෙන් ගට ඊට වඩා රහ දෙයක් ඊට වඩා ළමයා ප්‍රිය කරන දෙයක් එහෙම අරන් ගෙන් තිබ්බොත් එහෙම දෙන්නේ. ආ ඔක ගන්න කනවා මේක පස්සේ ගන්න. නෑ බලිකින් නෑ මේ කන්න බෑ මට බෑ මට ඕවා ඕනේ කියලා ගහනවා. එච්චර කැමැත්තෙන් කාපික දැන් කැමැත්තෙන් කන්න බෑ. හරියම උදාහරණයක් මෙන්න කල්පනා ඉස්සරහින් නම් හේතු පරිවිද තමයි තේරුම් තියෙන්නේ වදිනවා. ඔව්. දැන් උදාහරණයක් අපේ අපේ ජනාධිපති ගත්තාම දැන් අද හිතුවත් තියෙනවා මේ මේ ආරණ හොඳට හදලා දෙන්න. ඔව්. එයාට හිතනවා මේ කරන්න පුළුවන්. ඔව්. උදා කියනවා මේ උදාහරණ මට දීපොතල් වෙන්නේ. ඔව්. එතකොට එයාට තේරෙනවා මට කැමති භෝජනවලට දැනෙනවනේ. ඔව්. ඒක අවිද්‍යාව නිසා මට කැමති භෝජනවලට. ඔව් හැබැයි මාර්ගදේශන මහින්දරාජව සමාතර පුළුවන් වුණාට හිතපු ජනාධිපති දීවිද මහත ඩාරුවට අන්න එතකොට මෙතන අපේ ජනාධිපති කියන උතුම්ම දාගන්න කියන එක මහින්දරාජව පුද්ගලයෙකුත් ඉන්නවා මෙතන නිලතලයෙකුත් ඉන්නවා අන්න මේ මේ පුද්ගලයා මේ නිලතලයට ගියේ මේ හේතුවේ ඵලයක් විදිහට දෘශ්‍යමාන වෙන එක අවිද්‍යාව වෙනවා ඇතුළේ ඉඳගෙන අර උතුම්ම දාගෙන උතුම්ම ඇතුළේ ඉඳගෙන ගන්නවා මට කරන්න පුළුවන් අන්න ඒකයි ඒක හරියට ඔව් ඒ විග්‍රහය හරියට ඔව් එහෙමත් හරියනවා. ඒකට මේ රසින මෙතන මජාලිය තමයි කියන්නේ අයිදලා. පීම් කෙනෙක් කරලා. ඔව්. පීම් කෙනෙක් ඒ පීම් දාන්නේ ඔක් කරන්නේ. අන්න ඒක. එහෙනම් අර හේතු ඵල විතරක්. මොනවා දකින්නේ මිරිඟු. ඔව්. අන්න ඒ වගේ දැක්කහම දැකලා ඵල දුන්නා. ඔය දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සුවයක් තියෙනවා. සුවයයි පිළිඳන දෙනක් පින්නන්නේ. සුඛාසානය කරවන්නේ. සුවයක් තියෙනවා. සුවයක් නෑ කියන්නේ නෑ විද්‍යාමාන. හැබැයි ඒ ඒ අවස්ථාවට අනුවයි ඒක. අපි අන්න ඒකයි කියන්නේ. දැන් ප්‍රථම ධානයේ සාමාන්‍ය මේ මේ කාම විතරකයන්ගේ ව්‍යාපාද විතරකයන්ගේ ඉන්නවට අතුවයි. හැබැයි ද්විතිය ධානයේදී මේ හිතවත් නැගෙනා. ප්‍රථම ධානයේදී අවිතක් විදක්ක විචාර දුකයි. සුවනේ. එයා එතන යනවා ද්විතිය ධානයේ. එතන ද්විතිය සුවයි එතන. ද්විතිය ධානයෙන් දුකේ පළවෙනි වෙනකොට. ද්විතිය අහානියක් වෙනවා. එයාට ප්‍රීතිය සුවනේ. ඉතින් එතන ඉන්නකම් ප්‍රීතිය සුවයි. එතන එහාට දිවස්ථානයක් ප්‍රණීත සාන්ත ප්‍රණීත වූ මේ ද්විතිය ධානය ලකින්න ඕනේ. එයා ද්විතිය ධානයේ තිබුණා වූ ප්‍රීතිය එයා සුව දෙන්නේ. එයා සුඛේකකතාවය කියන්නේ ද්විතිය ධානයට පතලා සුවයි කියන ඒ සුඛේ. හැබැයි උපේක්ෂා ඒකකතාවය කියන්නේ චතුත් අධ්‍යයනයට යනකොට. එයා සුඛේ අසහනය. ඒක සුඛ දෙන්නේ. ඒකයි ඒකත් හරියට. සුවේ අතහැරලා උපේක්ෂාවටපත් වෙනවා. ඒතර උපේක්ෂාව තුළයි. ඔය විදිහට කියනනම් පලහමාපත්තිය අරිහත් පලහමාපත්තියට ගියාට පස්සේ සියලුම සුවයන්ට අභිවාදියා වූ සුවයක් තියෙනවා. නමුත් තුනක් තානයක් වශයෙන් බලවන්නේ එකක් පැවැත්මක් එකන දින එක. පැවැත්මේ යම් දුක් තියෙනවද? ඒක නැත්දී තමයි ඒ අතරේ තමයි අසු වේදී. අයියා බලන මාර්ගය දුවේ තියෙන්න පුළුවන්. හැබැයි කපින් මේ ඇඟිලි පැහැවලා පිටියක් ඉන්න පුළුවන්. හැබැයි gediya දුක හකලා අරිය අපල සමාපත්තිය දුවේ ඉන්න බෑ. ඉන්න පුළුවන් හිටිය අරදුනත් විඳින්න ඕනේ. මේ පැවැත්මක එල්ලීම. සුවයක් හොයන්න ගියොත්. පැවැත්ම යම්කිසි දහසක් ආදීනවන්ගේ යුද්ධද. ඒ තුලින් එල්ලලා තමයි අර සුවේ විඳින්න ඕනේ. ඒකයි. එයා ඒකම අන්ති වෙනකම් ඉන්නේ නැහැ. දුක්ඛතාවය ලෝකෙ තුල පරවන්නේ නැහැ. සුවේ තියෙනවා. තානයක් තානයක් පනවන්න හැදිවන්නේ ඒක. හොඳට පැහැදිලිව තේනවා. ඉතින් යම් තැනක අධානකාරී නම් එතන සැපද? සුඛ තියෙනවා එකක්. අධානකාරී 10ක් තියෙනවා. ඒ සුඛේ මුල් කරගෙන ඔයාට සුඛයි කියලා නිගමනය කරලා ස්ථානයක් වශයෙන් බලන්න පුළුවන් 10ක් දුක් තියෙනවා. අන්න ඒක ඒක සුඛයක් හොයාගෙන 10ක් දුක් තියෙන දෙන්න පත් වෙන්න පුළුවන්. ඒතොර දකිනවා ඒ 10 දුක නැත්නම් ඒ සුවේ හොඳයි. නමුත් යමක සුවේ හැදෙන්නේ පැවැත්ම තුළ ඉන්නකම් දහසක් දුක් තියෙන දෙයක ආශ්‍රය. ඒක අහ කරපු සුඛයක් අනවන්න බෑ. ඒකයි කාරණා. ලෝක සත්‍යයට සුතේ තුලින් වහනකම් දුක. ਉਹ නිගමනය කරනවා. සුඛස්ථානය තියෙනවා කියලා. ඒ නිසා ලෝක සත්‍යය සුවය පස්සේ යනවා. එහෙම ගන්න තිබුණා නම් ලෝක සත්‍ය දැය කරන්නේ නැහැ කියලා පෙන්නනවා. මම කියන්නේ මේ ජීවිතයේ එකලොත් ඉන්නක් නෑ කියන එක. ඔව්. වටහා ගන්න. ඒක වටහා ගැනීමදී බුද්ධයානේ ආවර්ජනය කරනවා. දුක ආවර්ජනයේ දුක දකින්න ඕනේ. සුඛේ අසහාරභාවය දකින්න ඕනේ. සුඛේ තිබෙනා වූ මායාවෙන් තමයි වැහිලා තියෙන අර දුක. ඒ සුඛ මායාව හක් කරන්නේ දුක ගැන කොච්චර දී කළාද? එයාට පුළුවන් කමක් නැහැ. අර කියන ආදීනේ වටහා ගන්න. දුකේ ආදීනේ යම් සිවියකින් වැහිලා තියෙනකන් ඒ සිවිය තියාගෙන. අපි ඒ තුලින් බලන්න කියෝ. ඒ කණ්ණාඩියක් අඳුරු කරගෙන. අඳුරු කණ්ණාඩිය තුලින් අනිත් පැත්ත බලන්න කියෝ. අපි අවධානය විහෙත මහන්සිය වැඩි වෙනවා මිසක්. අපි එහා පැත්තේ තියෙන කී යථාර්ථයේ පේන්නේ නැහැ. දැන් වෙන බොරදිය තියෙනවා. සිද්ධිකතු, ගල්, මඩ ආදියක් පේන්නේ නැහැ කියලා. යටදී නඩියදී. පෑ උඩින් පෑදුනට පස්සේ පිළිනිද ගිහිලා පේනවා යටදී මාළුව තිබ්බේ ගැටු මේ ඔක්කොම දේවල් පේන්න පටන් ගන්නවා. ගලෝකේ යටදී. හැබැයි දිය පෑදුන තමයි ඒක පේන්නේ. ඉන්න පෑදුන දිය වාගේ තමයි චන්දරාගයෙන් බැඳුණු මනස. ඔව්. චන්දරාගය බුද්ධලයාගේ චන්දරාගය නැමැති සිවිය වැහිලා ඉන්න තමයි. එයාට තේින්නේ ඒ අර ඒකට වැහිලා ඉන්න දුක. එයා එතන ඉන්න පුද්ගලයා දුක ගැන කතා කරන්න කියලා වැඩක් නෑ. එයාට කතා කරන්නේ දුකේ ආදීනව. හැම වෙලේම පෙන්වන්නේ දුවයි කියලා ඊට පස්සේ ආදීනව බලන්න. යායන් තණ්හා පෝණෝ බයිතා නන්දිරාග සහගත සතර සතරා බිනන්දනී තෙය්‍යති දා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා මේක තමයි වෙහෙකු දිවි යෝතසා ඒව තණ්හාය ආදේශ විරාග නිරෝධෝ චාගෝප්‍රේ සගෝ මුත්‍යානාරේ මේකයි නිරෝධේ ඒ තණ්හාවේ දේශයක් නැති විරාගයක් නැති නිරෝධයක් නැති නිදීමක් නැති නොයල්මක් නැති ඒකයි අර සිවිය ගලවන්නේ අර සිවිය ගලවනකොට පේන දුක තමයි දුක ආර්ය සත්‍යය ඉතලා තියෙන්නේ මායාවකයි සාමාන්‍යයෙන් පේන්නේ මුලින් හොඳ සාහපලින් දුක පේන්නේ නැහැ වෙහිලා තියෙන්නේ වෙහිලා තියෙන්නේ සැප තියෙන මායාවේ සැප කියන මායාව ඇතිලා තියෙන්නේ අත අර උණතාවයේ උඩ. අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ උෂ්ණේ වැඩි නම්, අගර උෂ්ණේ වැඩි නම් සීතල සැපයි. අගර සීතල වැඩි නම් උෂ්ණේ සැපයි. අපි මේ සැපයි සැපයි කියන එක වැදලා ඉන්නේ අපි අසමතුලිතතාවයේ නිසා. අසමතුලිතතාවය නැති කරගන්න සමාධිය වඩන්න කියලා ඕනකොට. සමාධිය වඩපු කෙනාට අසමතුලිතතාවය නැති වෙනකොට. අර සැපයි දුකයි සැපයි දුකයි වශයෙන් ලෝකයේ පිණිස යමක් තියෙනවා. සැපයි කියලා ගත්ත යමක් තියෙනවා. සමතුලිත මනසට සැපයි කියලා ගත්ත මානසිකත්වය නැති වෙනවා. මොකද ඒ ඌරසාවේ නැති නිසා. සමෝතර ඌනතාවය නැති කරනවා. අඩුපාඩු නැති කරනවා. ඔව්. ඇස සම කරනවා, කන, දිව, නාසය, ශරීරය මන ඔක්කොම සමතුලිතතාවය තියෙනවා. අන්න සමතුලිතතාවයට ආපු මානසිකත්වය ඇති වෙන්නේ නම් කාගෙන්තර, දේශයෙන්තර, මෝහයෙන්තර අරමුණක් මුල් කරගෙන. නැන් නිවන මුල් කරගෙන. ඊට අනුව හිත සමතුලිතතාවයට ගන්න ඕනේ. අන්න නිවන මුල් කරගත්ත සමතුලිතතාවයට ගන්නකොට ක්‍රමක්‍රමී විෂමතාවයන් දුර්ල සමබවවටපත් වෙනවා. සමබරපත් වුණාට පස්සේ තමයි වැහිලා තියෙන දුක ඔප් නැගිලා එන්නේ. ආ ඒතරයි දුක්ඛාරිය සත්‍ය දකින්නේ සමාධිය යථාභූත ඥාන රසයෙන් ලබා දෙනවා කිවි ධර්මතාවයක් කිවි ඔබට. මේ යථාභූත ඥාන ධර්මය ආපු තමයි දුක්ඛාරිය සත්‍ය හරියට වැටෙන්නේ. දුක්ඛාරිය සත්‍ය හරියට වටහා ගන්න නම් යථාභූත ඥානය පහළ වෙන්න ඕනේ. යථාභූත ඥානය පහළ වෙන්නේ සමාධියටයි. සමාධියට අවශ්‍ය කරලා ඉතු කරගෙන යන්න ඕනේ. ඒකයි කාරණා. කරන භාවනා කරගෙන පස්සක්කේ පස්සේ අපිට ඉඳලා ඒකනේ වචනය ගන්න මතකද සමතහනක් ගන්නවනේ ඔව් සමතහනක් කියන්නේ සමතහනක් නැතිව අවස්ථාවක් නම් නිින්ද වෙනන්නේ ඔක්කොම නෑ දැන් කර්මස්ථානයක් අරගන්නකොට සමතහනක් කියේ කර්මස්ථානය දැන් කර්මස්ථානයක් අරගන්න ගියනට කර්මස්ථානයක් වඩන්න ගියාට පස්සේ වඩන ක්‍රමයක් තියෙනවා ක්‍රමයේ අහ කරලා ඒවගෙන අසුගුණ්ඩ දෙහැන් දීලා කර්මස්ථානයේ වාක්‍යයක් ඊළඟට කීකියා ඉන්න ගියොත් එහෙම ඒක විතර කීකේ ඉන්නවා. ඒකට කියන අත්ගුණ දෙයක් ඇත්තේ. එයා දකින්නේ සමාධිය දෙන ක්‍රමය. සමාධියට එන්න තියෙන්නේ මොකෙන්ද? යමක් යමක් නිසා කාමච්ඡන්දය හට ගන්නවා නම් ඒක දකින්න ඕනේ. ඒ කාමච්ඡන්දයට අවශ්‍ය වැඩින්නේ මොනවා මොනවා ගත්තොද කියලා දකින්න ඕනේ. කාමච්ඡන්දයට අවශ්‍ය ආහාර දකින්න ඕනේ. කාමච්ඡන්දයට ආහාර තාකල් කාමච්ඡන්දය ලියලනවා. ඒක වැඩිනවා. කාමච්ඡන්දය වැඩින තාකල් එයාට සමාධිය ලබන්න බෑ. ව්‍යාපාදයේ හේතුකාරක වෙන යම් කිසි අනිත්‍ය අරමුණු ගැටීම් හිතින් කයින් වටේෙන් දරනවා. ඒක තමයි ව්‍යාපාදයේ ආහාර. ඒ ආහාර දෙන තාකල් ව්‍යාපාදයේ ලියලනවා මෝරනවා. ව්‍යාපාදයේ මෝරන තාකල් සමාධියට ලැබෙන්නේ. කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි යම් තැනකද තීන මිද්ද උද්දච්ච කුච්ච විදිවිච්ඡා ඔක්කොම ඉන්නේ ඒ දුක. කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි යම් තැනක ඇති කරගත්තා නම් ඒ නිසා හටගන්න තියෙන තීන මිද්ද උද්දච්ච කුච්ච මේ විදිවිච්ඡා දුරු වෙනවා. පංච නීවරණ දුරු වෙච්ච කෙනාට සමාධිය පිහිටනවා. අනේ විසම වුණොත් සමාධිය පිහිටන්නේ. විසම වෙන්න හේතුව කාමච්ඡන්දයට සහ ව්‍යාපාදයට ඇලීමට ගැටීමට ආහාර දීලා. ඒ උත්සාහයේ වීරිය අන්න අර ඉතලා කිව්ව විදිහට අර මේ සතර ඉදිරිපාදවල වීරිය ඉදිරිපාදේ තියෙන්නත් ඕනේ. ඔන්න ඔතෙන්ට. සංවරභාවයට වක් කරගන්න උත්සාහයේ වීරිය වඩන්න ඕනේ. මේක අන්න ඒතකොට තමයි යටින්නේ මේක දුකයි කියන්නේ මොකක් නිසාද? සුඛ පැත්ත විවිධින යන නිසා. මේ අතුරු කරන්න ගියොත්. අසහනකාරී පැත්ත වැඩෙන නිසා. මේක දුක් පැත්ත එක කියන ගැටින්න ඕනේ. දුක නැති ගමන එකක්. ඒ නිසා උත්සාහයෙන් වීරියෙන් කොච්චර ආසාව තියුණාද බැඳීම තියුණාද උත්සාහයෙන් වීර්යයෙන් බුද්ධිල ඇතනින් මැඩ පවත්වා ගන්න ඕනේ. ඔව්. මොකද මේ උත්සාහයෙන් වීර්යය මැඩ පවත්වා ගන්න පුළුවන් කියන්නේ. ඒක ශාරීරියේ තියෙන gediyak වගේ හිතෝන එකක් නෙමෙයි. අපි ගොඩනගාගත්ත දෘෂ්ටියක් නිසා හිතෝන එකක්. ඒ ගොඩනගාගත්ත දෘෂ්ටි ඒව ඇසුරු කරලා ගොඩනගාගත්ත එකක්. ඒක අපිට අරගන්න පුළුවන් උත්සාහයෙන් වීර්ය ආහාර නොදීමෙන්. අපත්‍ය ආහාර නොදුන්නොත් ලෙඩේසු වෙන්න මුල් වෙනවා වගේ. ඒවා අපත්‍ය ආහාර. ඇලීමට ගැටීමට හේතු වෙන මුලාවට හේතු වෙන. පිටිවිලි ක්‍රියාවන් අපත්‍ය ආහාර. අපත්‍ය ආහාර දුරු කරගත්තොත් ඒක ඖෂධයක අපත්‍ය කරන පත්‍ය අපත්‍ය දැනෙන හරියට පිළිගන්නවා. අපත්‍යදී දුරු කරගන්න පුළුවන් ඒක අසහනයකපත් කරන්නේ නෑ. ඒකෙන් අසහනයක කරන දේවල් කයේ තියෙනවා. දැන් බඩිකින් විපාකයක් වශයෙන් අපිට ඒකම සම්බන්ධ වෙනවා. පෙර භවයේදී බඩිකින්නට ආහාරය නිසා පෝෂණය කරන්න අවශ්‍ය කරන ශරීරයක් ගැනීමට අවිද්‍යාවෙන් නිගමනය කරගත්තා. හොඳයි කියලා. ඒ හේතුවේ ඵලයක් වශයෙන් පෙර කර්මයකින් හටගන්න එක තමයි අසකන දිවනාසේ ශරීරය. මන. ඒ ටික හටගත්තේ අවිද්‍යාවේ නිගමනයක්. ඒ අවිද්‍යාවෙන් පෝෂණය වෙන්න හදාගත්තා නම් ඒ ටික. ඒ ටික මේක දුන්නා නම් අසහනකාරී වෙනවා. ඉතින් ඒ ටිකට ඒක සමනය කරන්න ඒ ටික දෙනවා. නමුත් බුද්ධලයා විසින් ඒක හදාගෙන ඒන් එහා පැත්තකට බහැලා ඉන්න දෘෂ්ටි නිසා. අනිත් දෘෂ්ටියෙන් හදාගත්ත එක දෘෂ්ටි තබා ගත්තාම නිදි වෙනවා. ඒතර ඒවා හදාගන්න ගොඩනගාගත්ත අසහන එක. ඒ වගේම විපාක වශයෙන් එන අසහනී තව එකක්. කාරණා දෙකක්. දැන් ඒ නිසා ලෝක සත්‍යයර හුඟා කමාරු වෙනක් තමයි යෝගී. දැන් රූප බලන්නේ බලපු කෙනාට රූප බලන්නේ නැති අසහනේ ඉන්නවා. එයාට බලන්න ඕන. දැන් ටීවී එක බලලා බුද්ධ වෙච්ච කෙනාට. ඒ නිසා ඒක නැහැ අසහනයි. හැබැයි ටීවී ලංකාවට ඉන්නේ ආව නැති කාලේ. ඔය කන්නේ තිබුණා. එහෙම තිබුණේ නැහැ. Hindu අහලා පුරුදු කෙනාට Hindu අහන්න ආසානයි. ඔය රේඩියෝ ලංකාවේ ඉංග්‍රීසියෙන් ප්‍රශ්න තිබුණා. ඒක තිබුණේ නැහැ. එයාව ගොඩනගාගත්ත ඒවා. ඒකේ විවිධාකාර රස කාරකයන් දාලා හදාගත්ත දේවල් අරගෙන රසයෙන් මත් වුණාට පස්සේ ඒක නැත්නම් අසහනයි. ඊළඟ පොල් සම්බෝලයක් මත හරි පඤ්ඤ පහල්ලේ කතා හිටු කාලෙදී ඒ ප්‍රශ්නේ අපහසු තිබුණේ අර වාසයේ දසර වතාව ප්‍රශ්නේ වුණේ අන්න ඒ වගේ එක එක જાතියේ සුගන්ධ වර්ග හරින ඉස්පර්ශ වෙලා හුරු වුණාට පස්සේ ඒව නැසන අසහන ඕවා එකක්වත් හිලුව කාලයක් තිබුණා ඒකක්වත් පන්නයක් නෑ එක එක જાතියේ ස්පර්ශ පුරුදු කරගත්ත නිසා ඒව නැහැ නා අසහන. ඒ જાතිය පුරුදු කරගෙන හිටියේ නැත්නම් ඒ අසහනිය නැහැ. එහෙනම් අසහනියට හේතුව ඒක වැඩෙන නිසා. ඒක ආහාර වලින් හැදෙන්නේ. එක්දින ආහාරය දුරු කරගත්තාම ඒක මැරෙනවා. එහෙනම් අපිට පුළුවන් ජීවත් වෙලා ඉඳදී විපාකස්කන්ධයේ පවතිද්දී. අපි සංඛාරස්කන්ධයෙන් ගොඩනගාගත් එක ආහාරය සංඛාර ආහාරය දීම නිසා ගොඩනගාගත් එක. ඒ ආහාරය නතර කරපුණාම හැබැයි. ඒතර ඉතිරියන විපාකසහානිය විතරයි. විපාකසහානිය බොහෝ මාත්‍රයයි. ඒක කොහොමද ගෙවන්න ඕනේ? ඒක මාත්‍රයයි තියෙන්නේ. ඒක ඉතර ප්‍රශ්නයක් කල්මිල්ලක් ඇති කරන එකක් නෙමෙයි. බඩකින් නම් බඩකින් ආහාර ටික දුන්නාම ඒ ප්‍රශ්නේ ඉවරයි. ත්‍රිපාඨයෙන් ත්‍රිපාඨයට වදක ලැබෙන්න දුනා ඒ ප්‍රශ්නේ ඉවරයි. ඒ වගේ ශරීරයට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය දේවල් තියෙනවා විපාක වශයෙන්. ඒක නැත්නම් ශරීරය පවත්වන්න බැහැ. ශරීරය පවත්වන්න අවශ්‍ය කරනදී දෙන්න ඕන නිසා. සත්‍ය වික්ෂාවෙන් කියව ගන්න කිව්වේ ඒක. සීමාව ගැන විතරයි. දැන දැනවැළඳීමදී වුණා. දැන් නිින්ද ඇති වෙන හේතු වෙලා තියෙන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද දෙකෙන් දවනවා තවනවා. දවනකොට තවනකොට ක්‍රම දෙකක් ඇති වෙනවා. එකක් තමයි දැවීම තැවීම නිසා මේ ශාරීරියේ පටක දුර්වල කරනවා. සීමාව ඉක්මනවා. ඒක දුර්වල කරව පටක පිට කරනකම් ශාරීරිය මත් වෙලා අප්‍රාණිකයි. මනසට අවශ්‍ය කරන්නා වූ කල්පනා කරන මනස ප්‍රබෝධ කරන්න බෑ. මොලේ තුල පටක දුර්වල කරපුවා. රාගය නිසා, ද්වේෂය නිසා ලාගෙන හිතිවිලි වලින් ඒ විරුද්ධකාරක වන්නා වූ මේ පටක දවලා පුච්චල අපද්‍රව්‍ය වාදී මොලේ ඉතුරු කරනවා. අපද්‍රව්‍ය සහිත මොලේදී මනා කල්පනාව දගන්න බැලුවාම යට නිච්ච නැතුව ඉන්නේ. එයා දැනගන්න ඕනේ අපද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න නැතුව ඉන්නේ. ඒක උත්සාහයෙන් වීවි ඇලීමට ගැටීමට මුලාවට හේතුන් දේවල් හිතවිලි ක්‍රියාවතන් වලින් එයා වෙන්නේ නෝ. වෙන්වීම සමාවෙහි නුවණින් ගන්න විමර්ශන ඉදිපාද. එම් ප්‍රතිකාර නැතුව හොඳ කරන්න බැරි රෝගීන් වාගේ අනිත්‍යයේ ප්‍රතිකාර මැදේ උපස්ථායකයේ ඉඳලා මේ ජීවනසාරුවෙන් රෝගීන් වාගේ එක්තරා කොටසක් ඉන්නවා. අවවාද අනුශාසන අරගෙන සමන් මග හදා ගන්න අය. තමන්ට ගන්නේ බැරි අය. ඒ ප්‍රඥාධික නැත්නම් ශ්‍රද්ධාධිකයට අනුගේ ආධාර ඕනේ. ප්‍රඥාධිකයට ආධාර ඕනේ නැහැ. ශ්‍රද්ධාධිකයේ කියනවා නම් අනුගේ අවවාද අනුශාසන මැද්දී අහලා තේරුම් අරගෙන ඒ ආධාරයෙන් නුවණින් විමසලා ඒක ඇත්තගේ තේරුම් අරගෙන විමර්ශනය කරලා එහෙම ඉතින් තේරුම් ගන්න ඕනේ. අරගෙන මිදෙන්න ඕනේ. ඒ මිදිරට හිදුවාකාරකම් කළොත් එහෙම ස්වාකාත ධර්මයක නැහැ. සෘත ධර්මයක ඉන්නේ. Tamanට ඕනේ අපෝන්නේ. මට ඕන එකක් කරනවා කියන අදහස තියෙන තාකල් එයා ස්වාකාත ධර්මයක නැහැ. ස්වාකාතව ස්වාකාතෝ භගවතෝ ධම්මෝ කියන්නේ. ඒක අස්ෘතයි. මට ඕනේ කරනවා කියන එකේ සමන් නැති වෙන්න ඕනේ. අනුකෝණය කරන්නේ කියන්නේ නැහැ. එහෙනම් ආචාර්යවරයා පෙන්වා දෙනවා හේතු බල ඇතුළු ධර්මය. ඒකෝද එයා ඒ තුලින් ධර්මයේ තේරුම ගන්නවා. මට ඕන කියවත් අන්ට ඕන කියවන්නේ ධර්මයේ ඉන්නවා. අනිසර දුක වෙනවා. ඒක සර අකෘතයි. තමන්ට ඕනේ කරන්නේ ධර්මයේ ඕනේ කරන්නේ. ධර්මයේ තේරුම් ගන්නවා. ධර්මයේ ගුරුවරයා කරගන්නවා. ධර්මයේ පිළිසරණ කරගන්නවා කියන්නේ එතනයි. එහෙම දැන් ඒක තමයි හරිම අමාරුයි. මිනිසු හිතුවාකාරයා කියන්නේ සමන්තෝ සෘත ධර්මගත එකන හිතුවාකාරය. තවදිනේ කියනවා. හිතුවාකාරයට නිවන් දකින්න බෑ. මග වැහෙනවා. හිතුවාකාරය තමන්ට ඕන හැටියට නිගමනය කරනවා. ධර්මයට ඕන හැටියට නෙමෙයි. ධර්මය අහලා ධර්මයේ තේරුම් අරගත්තාම හේතුඵල ඇති වෙනවා. ප්‍රඥාදි කියන්නේ තමන්ටම හිතලා ඒක කරගන්න පුළුවන් මූල ධර්මය අල්ලගත්තාම. ශ්‍රද්ධාදි කියන්නේ ඒක කරන්න බෑ. ශ්‍රද්ධාදි කියන්නේ කොතෙන්ද හරි ගැටි කරොත් ගැටි වුණා. හරියට අර වාණි ශක්තිය නැති යකඩ කම්බියවත්. නැමුවොත් නැමුවමයි දිගහැරෙන්නේ. ඒ වගේම Tamanට ඕන හිතුවක්කාරයක් වාණි කම්බියවත්. කොච්චර නමල තිබ්බත් අතගම බුස්දාල ආයතරය තිබුණා වගේ සතර පහස් වෙන්න එපා. ආයතරය තිබිච්ච අතරපත් වෙනවා. හිතුවක්කාරයරත් බෑ. අර ශ්‍රද්ධාධිකයට මුලාපක් කියලා තෝරගන්න. මුලාපක් කියලා ඇත්ත පුද්ගලයාට මොනවා හරි කිව්වහම ඒක හිතනවනේ ඌ ඒකමයි. ඉක්මවන්න බැරුව යනවා. නැම පැත්තට නැමිලා හිටිනවා. ඒ ඒ පැත්තට නැමිනවා. නැමුවොත් නම් උපේ. අර ස්ක්‍රීන් එක වහකට රකින්න සිටු ආකාරය. එයා කොතන නියම පැත්තට නම් තිබ්බට නැවිලා හිටින්නේ. එයාටත් බෑ. මුදුභාවයටපත් වෙන්න කිව්වේ ඕනකට නමලා කියන්න පුළුවන්. ඒ හයියක් තියෙනවා. ඕන පැත්තට නමන්න පුළුවන්. දැන් ගෘහ භාණ්ඩයක් හදන්න අරගෙන ලීයක් අරගෙන. ඒක ලියෝලා. ඕන විදිහට නැම දාලා හදපුවාම ඒක එහා මෙහා යන්නේ නැහැ වෙනස් වෙන්නේ නැහැ ඒත් එහෙම හැදී හැයි වේවැල අරගෙන තවලා ඕන අතර නමලා තිබ්බහම ඒ නැම ඕන විදිහට නැවිලා හිටිනවා ඒක වේවැලේ හැටි මදු වෙලා කරගෙන නිසා තවලා ගත්තාට ඒ වැඩි හරියන්නේ නැහැ ඒක කිසිම නැවෙන්නේ දැන් මිනිස්සුත් ඉන්නවා ඒ විදිහට ධර්මානුකූලව ධර්මයේ නමලා කියන්න පුළුවන් නම් ඕන කියන බුදුභාවය ධර්මයේ නැමී හිටිනවා අපිට ඕන ඕන හැටියට නෙමෙයි හිටලා බෑ. යෝගය වැඩි. මේක වෙනස තියෙන්නේ. සම්මතන්දියාවල පිටරගන්න ඉන්නේ. ඒක දිහා බලන් ඉන්නවනේ. ඔව්. සම්මතන අපි සමතනක් වර්ධ වැඩිවීමක් තියෙනවා නේද? තියෙනවා තියෙනවා. දැන් කර්මස්ථානයක් වැඩිීමේදී ගන්න ඕනේ. ඉතින්නම් ආදීනව එන පැති දකින්න කර්මස්ථානෙ මෙනෙහි කරන්න ඕනේ. ඒ කියන්නේ ය ඇස කන දිව නාසය ශරීරය මන කියන මේ ඉන්ද්‍රිය හය. කාම දේශ මොහේට නැමුවොත් ඒකෙන් මට විනාශයක් වෙනවා කියලා දකින්න ඕනේ. ඒකෙන් අහක් වල යහපතක් වෙනවා කියලා දකින්නත් ඕනේ. කර්මස්ථානය තුළින් මනස වඩන්න ඕනේ. අන්න ඒක තේරුම් ගන්න. ඊට පස්සේ ඉදින්දා තමන්ගේ ජීවත් වෙන ජීවිතයේදී ඊට අනුකූලව හැඩගස්සගන්න එක තමන්ගේ ප්‍රායෝගික කටයුත්ත. ඒ ප්‍රායෝගික ක්‍රියාකලාපයට අයිති. දැන් ඉගෙනගත් දැන් අඩු වැඩි වැඩි ඉගෙන ගන්නවා ගිහිලා යනවා වඩු කර්මාන්ත ශාලාවේ. ඉගෙනගත දේට අනුකූලව තමන්ගේ වැඩේ කරගන්නවා gedera ඇදීම. ඉගෙනගත් එකයි ප්‍රයෝජනට ගන්න. ඒවා කර්මස්ථානයක් වන්නකොට සිහි කරලා ආවර්ජනය කරලා ගත්තා පංචකාමයන්ගේ ආදීනව බලන්නත් වෙනීමේ අනිසංස බලන්න. පංචකාමයේ මෙසේ ඇතුළු කළොත් මෙසේ ආදීනව වෙනවා. ඒතර මේ මේ දුකටපත් වෙනවා. පංචකාමයන්ගේ නික්මීම ඇතුළු කළොත් මෙසේ ආනිසංසයක් වෙනවා. ඒකෙන් නිවනටපත් වෙනවා. නිවනේ ආනිසංසයි ලෝකේ ආදීනවයි මේ දෙක බලන්න පුළුවන් වෙනවා කර්මස්ථානය. ඒක තමයි ඉස්කෝලේ. ඒක තමයි පාඨශාලා ඉගෙන ගන්න දේ. ඒ ඉගෙනීමෙන් දැනුවත් වෙච්ච මනසින් එදිනදා යාවේ කටයුතු කරන්න බැස්ත වෙලා තියෙනවා. ඊට අනුකූලව මේක ඇතුළු කරොත් කීවොත් කළොත් හිතුව කාර්යයේ දේශයට මොකද හේතු වෙනවා. ඒක නොකල යුතුයි. මට ඕන හැටියට නෙමෙයි. ධර්මයට ඕන හැටි ඒකයි. මේ ටික ඇතුළු කළොත් මේ විදිහට කාගස්සයේ දේශක් හේතු මොනක් හේතු වෙනවා. ඒක මම කළේ ඉතින් හිතියේදී කිව්වේ ඉතින්. එහෙම කරන්න පටන් ගන්නවා. අන්න ප්‍රායෝගික ජීවිතේ හැරගැසීමේ මාර්ගය වැඩෙනවා. කර්මස්ථානයේදී මාර්ගය ආවර්ජනය කරලා ඉන්න මාර්ගය ප්‍රගුණ කරගන්නවා. සීයෙන් නගා ගන්නවා. ඒතකොට මේ සීයෙන් නගා දැන් අවංකයි අවංකයි අවංකයි කියලා ප්‍රගුණ කරගත්ත පුද්ගලයා කාගේ හරි බලුවක් හොරෙන් ගන්න හිතුණොත් මම මොකද්ද කිව්වේ මොකද්ද මේ කරන්නේ අවංකත්වයේ වටිනාකමත් අවංකත්වයේ වැදගත්කමත් ගැන සිහි කර කර ඉඳලා වංකත්වයේ තිබෙනා නීච බව සිහි කර කර ඉඳලා දැන් මේ එදිනදා ප්‍රායෝගික ක්‍රියාවලියේදී මේ කාගේ හරි දෙයක් හොයන්න යන වටේට බලන්න. අන්න ඒ විලාසෙ සිහියට නැගුණා නම් ටක් ගාලා මේක අවංක නැහැ වංකයි කිය. එහෙනම් යාම දැනගන්නා වෙලාවදී මේක අත්‍යවශ්‍යයේදී නොකලෙයිදී මේක මේක ඉවත් වෙයි කිය. අන්න ඒකටම කරන්නේ නැහැ. අන්න ප්‍රගුණතාවයට වැත්ත. අන්න මාර්ගය වැඩෙනවා. එතකොට ආහාරණය. හොරකම් කරන මානසිකත්වයේ ආහාරණය. ආහාර නැත්නම් ඒ හොරෙහිත මේ විඥානේ පවතින විඥාන නිරෝධ වෙන්න ඕනේ. දුක්චරිතයේ කියනවා. දුෂ්චර්යාව වැඩයි. ඒක කියලා දැනගත්තා නම්. ඊට අවස්ථාවක් එනවා ප්‍රායෝගික ජීවිතයේදී. උත්සාහයෙන් වීර්යයෙන් යුතුව අවැද්දේ දැකලා අත්හැරලා. ඒක දුෂ්චර්යයේ ආහාර, දුෂ්චර්ය මානසිකත්වයේ දුෂ්චර්ය විඥානයේ ආහාරය. ඒ විඥාන ආහාර නොදුනොත් ඒ විඥාන නිරෝධ වෙනවා. මොකද ඒවා සංඛාරයන් නිසා අපි ගොඩනගාගත්ත දෘෂ්ටි. දෘෂ්ටියෙන් ගොඩනගාගත්ත විඥාන. ඒවා ආහාරයෙන් ජීවත් වෙන්නේ. ඒ ආහාරය නොදී කාලයක් යනකොට. ආහාර නැතිකම නිසා ඒවා මැරෙනවා. ඒක විඥාන නිරෝධයි. විඥාන නිරෝධ නම් ඒ නිරෝධ නම් නාම රූප බහැරන්න දෙයක් නෑ. දුච්චත්ත නාම රූප බහිඳ එකක් නෑ දැන් මනසේ. එන්නේ එන්නේ චිත්ත බවටපත් වෙනවා ප්‍රවාස වෙනවා. විඥාන බවටපත් වෙලා තිබිච්ච එකයි බැස්සේ. දුච්චත්ත විඥානයේද. දැන් තියෙන විඥානේ දුච්චත්ත පැත්තට හරවලා. කුසල මූලපත් වේද කරගෙන. දැන් කුසල මූලපත්ෙන් හටගත්ත දුච්චත්ත විඥානයේක දුච්චත්ත නාම රූප බහින්නේ නෑ. නාම රූප නිරෝධය. ඒ ඇසකන දිවනාදී ශරීරේ ආයතන වෙන්නේ නෑ සලආයතන නිරෝධය. ඒතර ඒ જાති ස්පර්ශය ලබන්නේ නැහැ. ස්පර්ශත් නිරෝධයි. ඒ විඳිනයන් භුක්ති විඳින්නේ නැහැ. වේදනාත් නිරෝධයි. ඒතර ඒ තණ්හාවට ඇලෙන්නේ නැහැ. තණ්හා නිරෝධයි. උපාදානිය බැඳෙන්නේ නැහැ ඒකත් නිරෝධයි. ඒ බවක් නැහැ භවෙන් නිරෝධයි. එනහම જાතිත් නිරෝධයි. නෑ જાති නැත්නම් ඒ જાති ජරාමත් නැහැ. දුක් කරදරය ප්‍රහාණයක් එළි විදියක්. ඒකෙ මිදුණා. ඉතින් එහෙම ධර්මානුකූලව දකින්න ඕනේ.